ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාමය හතරගම උපාලි ධර්මාශ්‍රමය යන උභය විහාරාධිපති ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේකකාධිකාරී ධර්මපාල වංශාලංකාර සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටක විශාරද ප්‍රවචන කීර්ති ශ්‍රී ශාසන සෝබන අග්‍රමහා පඬිත අතිපූජ්‍ය කොටුකොඩ ධම්මාවාස අනුනායක ස්වාමින්වයන් වහන්සේ ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ ධර්මදේශනාවේ නායකත්වයන් කඩවත ඉහළ කරගහමුණ සමනලෝයන සනන්ද කරුණාරත්න මහත්මයා ගාල්ල පොද්දල මේපාවල කුසුමා කලාසූරේ මහත්මිය බොයගලේ ඕගඩපොළ මංගලික අධ්‍යාපනකර මහත්මිය දුනුමාල ඉඹුලහේන එස්.කේ සුමිත් වීරසූරිය මහත්මයා සමග කුමුදුනේ චන්ද්‍රකා කුමාරි මහත්මිය පන්නිපිටිය තැපිලිවල පාර මාඹුල්ගොඩ ජයන්ත රාජවික්‍රම මහත්මයා සමග වේයන්ගොඩ පත්තලගෙදර රවුම්පාර ශ්‍රේණි නිවසේ එල්.ඒ. ලස්නදවතී මහත්මිය පින්වත්නි අපි ධර්ම ශ්‍රවණයට පෙර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 द्वितीयम्पि बुद्धं शरणं गच्छामि यम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि सङ्घं शरणं गच्छामि द्वितीयम्पि सङ्घं शरणं गच्छामि द्वितीयम्पि बुद्धं शरणं गच्छामि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 පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාර වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සාමේරයම ආජ්ජ පමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අප්පමාදේත ආමභන්ති සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං පදංකා ධම්මස්සවන කාලෝ අයං පදංකා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 ආයුරාෝග්‍ය සංපත්ති සග්ග සංපත්ති මේවච අතෝ නිබ්බාන සංපත්ති ඉනිදාති සමිද්දතු ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද ධර්ම දේශනාවේ මාතෘකාව වශයෙන් අප විසින් යොදා ගනු ලැබුවේ පුණ්‍ය චේතනාවන්ගේ බලය කාටත් පැහැදිලි කරවන අගනා වන කතා ප්‍රවෘත්තියක් මාතෘකා කරගෙනයි. අතිශයම කෙනෙකුටම පින උවමනා කරනවා. පිනකින් තොරව අපට බෑ මේ ජීවිතේ පවත්වගෙන යන්න. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පුඤ්ඤං කෝ භික්ඛවේ මා භාවිත එවැනි මානෙනි පිනට පසුබයින්ද එපා එපා පිනට පිනක් වළක්වන්න සුඛශේතං භික්ඛවේ අධිවචනං පින කියන්නේ සැපේට කියන නමක් කෙමඳු සැපයකටද ඉත්තස්ස කංකස්ස පියස්ස මනාපස්ස යදිදං පුඤ්ඤා නීති යන්වෙනුයි උන්වහන්සේ සඳහන් කරන්නේ ඉෂ්ට වූ කාන්ත වූ ප්‍රිය වූ මනාප වූ යම්තා ශප පහසුකම් දිව්‍ය මනුෂ්‍ය බ්‍රහ්ම ලෝකවලදී අපි ලබනවා නම් ඒ සෑම සැපයක්ම ලබා දෙන්නේ අපිම කරගත් පුණ්‍ය කර්මයන්ගේ බලයේ නිසයි. ඒ අනුව බුදු පියාණන් වහන්සේ තම ශ්‍රාවකයාණන් වහන්සේලාට තමන් වහන්සේලා පුණ්‍යකාමීව ජීවත් වෙනවා පමණක් නොව අන් අයටත් ලෝකයාටත් පිනක් කරගනු පිණිස ආකරයක් බවට පත්වීමටයි අනුශාසනා කළා තියෙන්නේ. අපිටින් අකරමින් ජීවත් වෙන අතර අන් අයටත් අප නිසා බොහෝ පින්කම් කර ගැනීමට මඟ සැලසීම අපේ යුතුයකමක් තිබෙනවා. ඒ අනුවතින් වත්නි බුදුරජාණන් වහන්සේගේ තුන්වැනි ශ්‍රාවක මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. උන්වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදිලා අනතුරුව පිනක් මතු කර ගැනීමට පින් තිදෙන කෙනෙක් වෙන බැලුවා. ඔය නිරෝධ සමාපත්තියට සමවදින්නට පුළුවන්කම තියෙන්නේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට පමණයි. ඒනොත් සෑම රහතන් වහන්සේ නමකටම පුළුවන්කමක් නැහැ. නිරෝධ සමාපත්තියට සමවදී. රහතන් වහන්සේලා ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් ඒ අර මනපොතේ තව රහතන් වහන්සේ නමක් ගැන සඳහන් කරනවා. සමශීෂී රහතන් වහන්සේ සුස්ක විදර්ශක රහතන් වහන්සේ ධ්‍යාන සමාපත්තිලාභී මහරහතන් වහන්සේ සමශීෂී රහතන් වහන්සේය කියන්නේ පින්වත්නි යම්කිසි අසනීපයක් රෝගයක් වේදනාවක් අරමුණු කරගෙනම භාවනා කරනවා රහත් වීම සමගම ඊළඟට පිරිනවන් පානවා දැන් සුද්ධෝදන මහරජතුමා තිබඳු කෙනෙක්. එතුමා බුදු පියාණන් වහන්සේ ප්‍රථම වරට ශාක්‍ය දේශයට වැඩම කළ වෙලාවේ බණහලා සෝවාන් ඵලයටපත් වුණා. තවත් අවස්ථාවක සකුරුදාගාමි තත්වයටපත් වුණා. පසු කලෙක නැවත බණ දහම් අහලා එතුමා අනාගාමි තත්වයටපත් වෙලා හිටියේ. බුදුරජාණන් වහන්සේ බුදු බවට පත්ව හරියටම අවුරුදු 5යි. ඒ දවස්වල උන් වහන්සේ වැඩ සිටියේ විශාලා මහනුවර. නියෝජිත පිරිසක් ශාක්‍ය දේශයේ සිට පැමිණ උන් වහන්සේට මතක් කළා පියමහ රජතුමාට අන්තිමයි කියන බව. තථාගතයන් වහන්සේ දිවනුවණින් බැලුවා පෙනුණා පියාගේ තත්ත්වේ අසාධ්‍යයි නෑ වේලාවක් පයි පාගමනින් යන්ට සාරිපුත්ත මහරහතන් වහන්සේත් මුගලන් මහරහතන් වහන්සේත් අනද මහතෙරුන් වහන්සේ සහ නන්ද මහරහතන් වහන්සේත් කියන මේ ඉරිධිමතුන් වහන්සේලා සමග පින්වත්නි සැනකින්ම උන් වහන්සේ තම මාලිගාවට ශාක්‍ය දේශයට වැඩියා අර පණිවිඩ පිළිසට එන්ටේ කියලා උපදෙස් දීලා. අනද මහ රහතන් අනද මහ තෙරුන් වහන්සේ රහත් නමක් නොවුනාට සෝවාන් ඵලයටපත් වුණු ඉරිදිමත් මහතර නමක්. ඒ නිසා උන් වහන්සේටත් ඉරිදි බලය තියෙනවා. මාලිගාවට ගිහින් බුදුරජාණන් වහන්සේ පියමහ රජතුමාගේ හිස පිරිමදිමින් සාරිපුත්ත මහරහතන් වහන්සේ දකුණු ඇලය දකුණු අතපිරිමැදමින් මුගලන් මහරහතන් වහන්සේ වම් ඇලය වම් අතපිරිමැදමින් ආනන්ද මහ තෙරුන් වහන්සේ දකුණු පාය පිරිමැදමින් නන්ද මහරහතන් වහන්සේ වම් පාය පිරිමැදමින් පරිදේශනා කළා සත්‍යක්‍රියා කළා. පියමහ රජතුමාගේ වේදනාව නැති වුණා. දැස් ඇරලා බැලුවා ලොකු සතුටක් අනේ මගේ පුතා මාව බලන්න එවිදී. මගේ පුතණුවන්ගේ ප්‍රමුඛ බ්‍රාහ්මණ වංශික ගූල දෙනම සාරිපුත්ත මොග්ගල්ලාන. ඒ දෙදෙනා දැන් මගේ ඇඟ පිරිමදමින් දේශනා කරනවා පිළිත්. ඒ ළඟට මගේ නැගණියගේ පුතණු කෙනෙක් අනද මහතෙරුන් වහන්සේ උන්වහන්සේ ඉන්නවා. ප්‍රජාපති ගෝතමිය නිසා උපත ලද මගේම පුතා නන්ද නන්ද තෙරුන් වහන්සේත් ඉන්නවා. මේ පිරිස මාව දකින්ට පැමුණුණයි කියන ලොකු සතුටක් ප්‍රමෝදයක් එතුමාට ඇති වුණා එකිනෙහිම බුදු පියාණන් වහන්සේ අනිත්‍ය ප්‍රතිසංයුක්ත කෙටි අනුශාසනාවක් කළා විනාඩියක දෙකක පමණ ඒ මොහොතක් වදාළ බණපද කීපේ අහලා පිය මහ රජතුමා කෙලිසුන් රසා අවසාන වශයෙන් එතින් දිරහත් වුණි. රූපරාග, අරූපරාග, මාන උද්ධච්ච අවිද්‍යා මේ උද්ධං භාගිය ක්ලේශ ධර්මයන් පමණයි එතුමාට නැතිකරන්න තිබුණේ. ඒ අනුව පින්වත්නි බලන්න බුදුරජාණන් වහන්සේගේ ඒ පියාණන් වහන්සේ ඒ වේලාවේම රහත් බවට පත් වුණා සැනකින් පිරිනුවන් පෑවා. ඒ තමයි සමසීසී රහත්වරු. එවැනි බණ කතා කොටිකුත් තිබෙනව අපේ රටේ උනත්. යම් කිසි වේදනාවක් අරමුණට අරගෙන ඒ වේදනාවම වැඩි වෙනව ඇති වෙනව අඩු වෙනව නැවත නැවතත් දිගට පවතිනවා ඒකට හිත යොමු කරනවා ඒ මාර්ගයෙන් දුක්ඛං වා වේදනං දුක්ඛං වේදනාති පජානාති කියන විදිහට ඒ දුකම වේදනාවම අරමුණට අරගෙන භාවනා කරලා රහත් වෙනවා රහත් වෙච්ච විගසම පිරිනවන් පානවා මේ තමයි පින්වත්නි සමසීසී රහත්වරු ඒ ළඟට පින්වත්නි සුෂ්ක විදර්ශක රහතන් වහන්සේලාය කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අනිත්‍ය කියන්නේ මොහොතින් මොහත සියල්ල වෙනස් වෙනවා ඒ වෙනස් වීමම දුකට හේතුවක් දුකක් වෙනස් වෙනවා නම් දුකක් නම් එතන මමය මාගේය කියලා ගැනීමට කිසිවක් නැති බව හරියට අවබෝධ කරගන්නවා එමගින් රහත් වෙනවා බොහෝ විට එමඳු රහත් බවට පත්වන්නේ වයස්ගත වෙලා මහන වෙච්ච අය ගිහිගේ ගැන කලකිරිලා අපට ওই ධ්‍යාන සමාපatti වඩන්න බෑ අපි කෙලින්ම රහත් වෙන්න ඕනේ කියලා අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණේ වඩලා එමගින් රහත් වෙනවා ඒ තමයි සුස්ක විදර්ශක රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ දවසත් ඉන් පසුවත් රහතන් වහන්සේලා අතර පින්වත්නි වැඩි පිරිසක් මේ සුස්ක විදර්ශක ගණයට වැටෙන රහතන් වහන්සේලා සමාපත්තිලාභේ මහරහත්වරු කියන්නේ ඉරිදි බල ඇති. ප්‍රථම ධානයේ, ဒုတိ ය ධානයේ, තෘතිය ධානයේ, චතුර්ථ ධානයේ කියන මේ ධාන උපදවල සමාපatti උපදවන එමගින් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයේ වඩලා රහත් බවටපත් වෙනවා. උන් වහන්සේලාටයි ඉද්ධිවිදං දිබ්බසෝතං පරචිත්ත විඥානනම් උබ්බේ නිවාසාන ස්මෘති දිබ්බ චක්කුණ පංචති දිව ඇස දිව කන අන් අයගේ සිත් සතන් දැනගැනීමේ ඉල්ජිමය නුවණ පෙර ආත්ම දැනගැනීමේ නුවණ දිව ඇස දිව කන ඔය කියන ඉරිදි බල ඇත්තේ ඒ රහතන් වහන්සේලාටයි ඔය නිරෝධ සමාපත්තියට සමවදින්නට පුළුවන්කම තිබෙන්නේ එබඳු උතුමන්ට විතරයි සුෂ්ක විදර්ශක රහත් වරුන්ටත් බෑ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදුණා. ඒ කියන්නේ ජීවත්ව ඉඳදීම නිවනට හිත යොමු කරනවා. ඒ යොමු කලායින් පස්සේ දින 7ක්ම පින්වත්නි ආහාර පාන ගැනීමක් කතා බස් කිරීමක් නිදා ගැනීමක් අන්තිම වශයෙන් හුස්ම ගැනීමක් නවත්වනවා ওই දින 7. සමාපත්තියට සමවදින්ට කලින් දිවසින් බලනම මගේ ආයතනව කොච්චර තියෙනවද කියලා. දින පහකින් හයකින් හතකට අඩු ගණනකින් පිරිනවන් පෑමට નિયમિતව තිබෙනවා නම් ආයුෂ නැත්නම් ඊළඟට උන්වහන්සේලා සමාපත්තිය සමවදින්නේ නැහැ. දින හතකට වඩා තව ඉදිරියට මම නැරෙන්නේ නැහැ. පිරිනවන් පාන්නේ නැහැ. ඒක දැකලා තමයි තීරණයකට බහින්නේ නිරෝධ සමාපත්තියට සමවැදීම ගැන. සතස තනකට tempත්ව වාඩි වෙලා පල්ලංකං ආභිජිත්වා උතුම් කායං පරිධාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා පිටකලින් තබාගෙන අරමුණිය ගොතල වාඩි වෙලා සිහිය එක අරමුණක තියාගෙන උන් වහන්සේලා නිරෝධයට ජීවනට හිත යොමු කරනවා දින හත්ක්ම දිවාරය දෙකේ එහෙමයි. එකම ඉරියව්වකින් ඉන්නවා හුස්ම ගැනීමත් නවත්තනවයි කියන විට මේ පින්වතුන්ට තේරෙනව ඇති මොනතරම් බැරෑරුම් සමවතක්ද කියන බව. ඒ ළඟට පින්වත්නි හත්වෙනි දවසත් ගත කළා අටවෙනි දවසේ උදේ සමාපත්තියෙන් පිබුදුනායි උපස්සී උන්වහන්සේලා දන්නව කවර කෙනෙක් හෝ වේවා එදින උන්වහන්සේලාට අප උපස්ථානයක් දෙහැටි දණ්ඩක් වූ මොහොනකට සෝදා ගැනීමට පෙන් ටිකක්වත් දානයක්වත් දුන්නොත් ඒකේ විපාකයේ එදාම ලැබෙන බව දින කීපයක් ඇතුළතදී හත් දිනක් ඇතුළතදී බොහෝ විට එදාම ලැබෙනවා උන්වහන්සේලා ඒක සමාපත්තියට සමවැදලා මේ කාරණේ දන්න නිසා කාටද පිහිට වෙන්නේ කියලා බලනවා. දැන් මතු කර ගැනීමට තියෙන කෙනෙක් දැක්කොත් ඒ කියන්නේ සසර කරගත්ත මහ පිනක් තියෙනවා. නමුත් අද දුක් විඳිනවා. වෙන පාප කර්මවල විපාක වශයෙන්. උන්වහන්සේ දන්නවා දැන් මම එතනට ගිය විට මේ ආනිසංශ ශක්තිය නිසා බලය නිසා අර පාපේ යට කරලා පෙරණි පින මතු කරගන්න අවස්ථාව ලැබෙනවා. අන්න බොහෝ විට එබඳු දේ දැකලා තමයි වඩින්නේ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දිවසින් බැලුවා. සවැත් රජගහ නුවර රජගහ නුවරින් එහා නියංගම මහා ගම නගරයට එහා යුතිය. නියංගමෙන් එහා පැත්තේ දිග වෙල්ලියායක් වෙලමද කමතක් කමත ගස් කොළන් සියමල ගස් ආදී අඹගස් තියෙනවා. මිනිස්සු කුඹුරු කපල හාන් මේ ගොයන් පාගන තන. මේ කමතේ කුඩා පැල්පතක් තියෙනවා. පැල්පතේ ඉන්නෝ වයසක මව් කෙනෙක්. වයස්ගතයි අන්න ඇය වෙත ගියොත් ඇය මට ප්‍රදහා සිටින් දානයක් පූජා කරනවා. ඒක ඇයට යහපත පිණිස හේතු වෙනවයි කියලා දිවසින් දැකලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අහසින් ඉරිසිමත්ව වැඩම කළා කාටවත් නොපෙනී අර කමතට කිට්ටුව නියරක් මත උන් වහන්සේ බැහැල නිහඬවම කමතට ගොඩ වෙලා අර පැල්පත ළඟ දැන් පිණ්ඩපාති පැල්පතේ මහලු මවක් වයස්ගතයි ඒ වගේම දුක්ඛිතයි රෝගාතුරයි ඇය බැලුව අනේ මට මහා පුදුම වාසනාවක් මං දින 3-4ක්ම निराහාරව හිටියේ. උණරෝගේ නිසා. මම දැන් අද තමයි LV කරල් ටිකක් කඩාගෙන බෙදලා විලඳ බවට පත් කරලා දීපෙනි ටිකක් තිබුණා. මේ මේ පැණි වලින් ගුලි 7-8ක් හදාගත්ත කුඩා මේ ගුලි. විලඳ ගුලි 8ක් හදාගෙන තැටියක තියලා මැස්ස උඩ ඉඳගෙන දැන් බලාපොරොත්තුව මේක අනුභව කරන්නේ. අර කමත අයිනෙම කුඩා ළිඳක් ළිඳෙන් ගත්ත පිළිසිදු වතුර ටිකක් උණු කරලා පෙරලා අනේ භාජනයක් මොකුත් නෑ නෑබිලියකට නෑබිලි පොඩ්ඩකට වතුර ටික දාලා ඒ වතුර ටික පැත්තකින් තියාගෙන දැන් බලාපොරොත්තුව විරඳ ගුලි කීපය අනුභව කරලා වතුර ටිකක් බොණ්ඩයි එතකොටම තමයි ඇයට මහ පුදුමයක් දොරකඩ මහා ප්‍රසන්න ශ්‍රමණයන් වහන්සේ නමක්. කවුද කියන බවක් නෑ දන්නේ. දුක විරසම මහා පැහැදීමක් ඇති වුණා. බලන්නත් ලස්සන මහා රූප ශෝභාවෙන් බබලන උපශාන්ත ශ්‍රමණයන් වහන්සේ නමක්. මේ මෑණියන්ට ඇති වුණා අපරිමිත සතුටක්. අනේ මං කවදාක්වත්ම නෑ මීට පෙර මෙබඳු දානයක් දීගෙන. මම දුක්ඛිත ජීවිතයක් ගත කළ කෙනෙක්. යමක් පූජා කිරීමට අතේ තිබුණා නම් ඒ කවර අවස්ථාවකවත් මට මෙබඳු පූජා කිරීමට යෝග්‍ය ශ්‍රමණයන් වහන්සේ නමක් ලැබුණේ නැහැ. ඒ වගේම ශ්‍රමණයන් වහන්සේ නමක් හමු වුණු විටකදී පැහැදීමෙන් පූජා කිරීමට මගේ අතේ යමක් තිබුණේ නැහැ. අද පැහැදීමට පත්වීමට යෝග්‍ය ශ්‍රමණයන් වහන්සේ නමක් මේ පැල්පත දොරකඩ පූජා කිරීමට යෝග්‍ය විනදගුලි කීපයකුත් මගේ අති මට ලොකු වාසනාවක් කියලා අන්න බලන්න හිතේ පැහැදීමක් ඇති වුණා සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත චේතනාව කියන්නේ ඒකයි බලවත් සතුටක් ඇති වුණා වෙන කෙනෙකුට නම් කෝපයක් ඇති වෙන්නේ මම මේ දින ගණනකට පස්සේ මුකුත් අනුභව කරන්න හදනකොටම ශ්‍රමණයන් වහන්සේ නමක් අනේ මේ මෑණියන්ට නෑ ඒබඳු අදහසක් පහළ වුණේ. සෝමනස්ස සහගත බොහෝම බලගත් සතුටක් ඇති වුණා. මේ ශ්‍රමණයන් වහන්සේ අර දෙලින් එහා පැත්තේ දේවල් දොරවල් කියන ගම ඊටත් එහා පැත්තේ නගරය. ඒ ඔක්කොම පහු කළා මගේ මේ කමක කලට ඇවිදින් තිබෙනවා. බලගත සතුටක්. ඒ ළඟට ඥාන සම්පයුත්ත මේක මහා පිනක්. මේක මගේ පිනක් මේ පිනටයි උන් වහන්සේ මට හමුුනේ. මෙලව පරලව දෙකටම යහපත පිණිස හේතු වෙනින් අති උත්කෘෂ්ඨ පුණ්‍ය ක්‍රියාවක්ය මේ කාරණිය කියන එක ඒ මෑණියන්ට ඇති වුණා ඒකයි පුණ්‍ය චේතනාවක දෙවෙනි අංගය ඥාන සම්පයුත්තේ වෙන කෙනෙකුට නම් වෙන අදහසක් පහළ වෙන්නේ. අසංඛාරික එතන කවුරුවක් හිටියේ නැහැ. මෑණියනි අන්න මේ රහතන් වහන්සේ නමක් මේ අසවල් රහතන් වහන්සේ ඇවිදින් තියෙන්නේ මේ විලඳ ටික පූජා කරන්නේ ඔබට ලොකු ආනිසංශයක් ලැබෙනවයි කියලා එහෙම කියන්න කිසිම කෙනෙක් හිටියේ නැහැ. මේ නෝගත් අසරණ අහිංසක වයස්ගත මෑණියන්ගේ හිතට ආවා ඒක. අසංඛාරික තමන්ගේම අදහසක් පහළ වුණා මේක කළ යුතුයි. අපට වුණත් ওই දානයක් දෙන වෙලාවට පින්කමක් කරන වෙලාවට පින්වතුනි ඔය අංග තුنين යුක්ත වෙන්න ඕන ඒ දීමනාව. එතකොටයි ආනිසංස. සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංඛාරික. සසංඛාරික උවද වරදක් නැහැ. සසංකාරික කියන්නේ තව කෙනෙක් කියනවා මේ පින්කම කරගන්න හොඳ වෙලාවක් ඒ කියමන උඩ උනන්දුව උඩ කරගන්න. ඒ පිනේ අඩුවක් වෙන්නේ මේ මෑණියන්ට නෑ කිසි කෙනෙක් එතන හිටියේ. විලඳ ගුලි ටික අරගෙන වම් අතින් අර තැටිය අරගෙන දකුණු අතින් හැරමිටිය ගහගෙන අර කිරිමැටි සහිත ගොම බිම ගාපු පැල්පත පැලින් කමතට බැස්සා. බැලලා උන් වහන්සේ ළඟට ඇවිදින් කවුද රහතන් වහන්සේ නමක් ඒ මුකුත් දන්නේ නැහැ. ශ්‍රමණයන් වහන්සේ නමක් කියන එක විතරයි මේ මව දන්නේ. අර වම් අතේ තිබුණු හැරමිටිය එතනම බිමට දැම්මා. දාලා වම් අතට තැටිය අරගෙන දකුණු අතින් එක එක බිනද ගුලිය බෙදන්න හදනකොටම මේ රහතන් වහන්සේ ශ්‍රමණයන් වහන්සේ පාත්‍රය පාත් කරලා ඇල්ලුවා. නැත්නම් මේ මෑණියන්ට උසමඩි. පාත්‍රේ පාත් කරලා අල්ලනකොටම දැක්කා අනේ මොකුත් නෑ පාත්‍රේ. හිස් පාත්‍රයක්. ඇවිදින් තියන්නේ මගේ පැලටයි පළමුවෙන්ම. තවත් හිතේ සතුට ඇති වුණා. දැන් විලඳ ගුලියක් අරගෙන පාත්‍රයට බෙදුවා දෙවෙනි එකක් බෙදුවා තුන්වෙනි එකක් බෙදලා හතරවෙනි එක බෙදන්න හදනකොට ශ්‍රමණයන් වහන්සේ අතවැහැව්වා. කතා බහක් නැහැ අතවැහැව්වා. අදහස මේ ඇති කියන එකයි. කටින් කියන්නේ අතින් ඇඟෙව්වා. එතකොට මේ දැන් අත වහගෙන ඉන්නවා ශ්‍රමණයන් වහන්සේ. මේ මහලු අම්මා ඊළඟට තමන්ගේ ප්‍රවෘත්තිය කියන්න පටන් ගත්තා. අනේ ස්වාමීනි අත වහන්න එපා. මම බොහොම දුප්පත් මව් කෙනෙක්. මගේ ස්වාමි පුත්‍රයා අභාවයට ගිහින් 40 අවුරුද්දකටත් වැඩි. මට පුතණුවරුන් දෙපළක් ඒ දෙදෙනාම බිම්බිසාර මහරජතුමාගේ යුද්ධ සේනාවට බැඳුණා. වරක් දෙකක් ආව දැන් අවුරුදු 15කටත් වැඩි දැක්කේ නෑ. මං ගෙවල් වල ගිහින් දී කොටනවා, දර කඩා දෙනවා. දානයක්, මරණයක්, ගෝයන් කැපීමක්, උත්සවයක් තියෙනකොට ඒ දන්න කියන ගෙවල් වලට ගිහින් උදව් වෙලා ඒ ලැබෙන දෙයකින් තමයි මම ජීවත් වෙන්නේ. දැන් මට ඒකක් කරගන්න බෑ. මේට පෙර කවදාක්වත් මට මෙබඳු දානයක් දෙන්න අවස්ථාවක් ලැබුණේ නෑ. දුක්ඛිත ජීවිතයක්. බැරිම තැන දැන් මාස 7 8ක ඉඳලා ස්වාමීනි මම හිඟමනට වැටුණා. ඒ හැම තැනටම හිඟා කෑමට ගියේ නෑ. අර මම ඒ කාලේ ගිහින් වැඩ කරගීලා ආපු ගෙවල් බල බලා යනවා. බොහෝ තැන්වල ඒ පරණ අය මැරිලා. එක තැනකට යනකොට මේ තරුණ බ්‍රාහ්මණ පුත්‍රයෙක් මාව දැකලා ඇහැව්වා මෑණියනි ඔබ නේද අර පොඩි කාලේ අපේ ගෙවල් වලට ඇවිදින් වැඩ කර දීලා ගියේ අපේ ගෙවල් වල මරණයක් හරි මගුල් ගෙයක් ගෝයන් කැපීමක් වෙන උත්සවයක් තියෙනකොට ඇවිදින් වතුර ඇදලා දර කටයුතු පිළියෙල කරන ඒ කටයුතු කලේ ඔබ නේද? මං කොයි මම තමයි. දැන් ඇයි මේ හිඟා කන්නේ? මං ඒ තරුණ බ්‍රාහ්මණ තුමාට කිව්වා මට වෙච්ච විපත්තිය. නෑ නෑ බිය වෙද්දපා මං ඔබ ගැන බලනවයි කියලා එතුමා දැන් මාස 7-8කට කලින් මාව එක්කගෙන ඇවිදින් මේ කමතේ හොඳ පැලක් හදාගෙන වර්මනා කරන ඒ උපකරණ දීලා මුට්ටි වලන් ආදියක් දීලා පොඩි ගින්දකොත් මට කපා දීලා වතුර මේකෙන් අරගන්ටේ කියලා මේ වටේම තියෙන මට අයිති LB කුඹරයි වපුරලා තියෙන LB මේ කුඹර බලන්න මමත් ඉඳලා හිටලා එනවා මගේ පිරිසක් සේවකයොත් එනවා අවශ්‍ය වුණොත් ඕන පණිවිඩයක් මට කියන්න සතියකට වතාවක් වීලි ආහාර මල්ලක් මන් නොවරදවාම එවනවා ව්‍යාපියාගෙන Tamanට කැමැති පරිදි අනුභව කරන්න. ඉතින් අන්න එහෙම ඉන්නකොට මීට දින 4කට 5කට කලින් මට උණ රෝගය මේ දවස්වල තරමක වෙහි ගතියක් කවුරුවක් ආවෙත් නැහැ කුඹර පැත්තට. කණිවිඩයක් යවන්න කෙනෙකුත් නැහැ. ආහාරයක් නැහැ රෝගීව හිටියා. අද උණ බහැලා මම උදේ වරුවේ එතුමා මට කියලා තියෙනවා ඕනෑ වෙලාවක මේ කුඹුරේ වී කරල් ආදිය කඩාගෙන පරිභෝජනීයට ගන්න අවශ්‍ය වෙලාවක මං පැහුණු වී කරල් ටිකක් කඩාගෙන ඇවිදින් බැදලා ඒ බමුණුතුමාම මට එවල තිබුණු මී පැණි ටිකක් තිබුණා. ඒකෙන් ගුලි කරලා අර වතුර ටිකක් අරගෙන පෙරලා මේ නෑබිලියට අරගෙන ඒක අනුභව කරන්න හදන වෙලාවටමයි ඔබ වහන්සේ වෙන්නේ. ඒකටයි මට මහා සතුටක්. ඒ නිසා අත වහන්න නම් එපා. මගේ ජීවිතයේ කවදාක්වත් මට නෑ මෙහෙම වෙලාවක් ලැබිලා. මේ ඉතිරි විලඳගුණ ටිකක් පිළිගනු මැනවි. හැබැයි ඔබ වහන්සේට මේ දානීය ප්‍රමාණවත් නෑ. මගේ මේ විලඳගුලි දානීය පිළි අරගෙන ওই විලඳගුලි හතට මේ වෙලින් එහා අර තියෙන ගමේ තවත් ගෙවල් දෙක තුනකටවත් වැඩම කරවලා ඒ ලැබෙන ආහාරයත් එක්ක මේ පිළිඳගුලි වළඳනවා. මගේ මේ දාණය ඔබ වහන්සේට ප්‍රමාණවත් නැහැ. පූජා එතකොට ඔන්න අතහකට ගත්තා. මේ ශ්‍රමණයන් වහන්සේ ඔය විස්තරය කියලා ඉවර වෙනකොටම අත ඉවතට ගත්තා. මෙලඳ ගුළු ඉතිරි හතරක් බෙදුවා. දැන් බැලින්නම් මේ ශ්‍රමණයන් වහන්සේ යන පාටක් නැහැ. දැන් සූදානම එතනම මේ කමතේ තියෙන අඹ ගහක්යට වාඩි වෙන්නයි සූදානම. පැලේ තිබුණ ඉරුර පැදුරක් ඒක තුනට නමලා අඹගහයට එළුවා. උන් වහන්සේ tempatව පත්කලේ දාලා ඒ මත වාඩි වුණා. වාඩි වෙලා පින්වත් දැන් ගානේ වළඳනවා. මේ මෑණියන්ට එක පැත්තකින් සතුටක් අපරිමිත තව පැත්තකින් කනගාටුවක් අනේ මේ ශ්‍රමණයන් වහන්සේට මේ විලඳගුලි අට හොඳටම මදි. නමුත් මෙතන ඉඳන් වළඳනවා. ඊට පස්සේ පෑන් ටිකක් ගෙනාවා. නෑබිලෙන් උන්වහන්සේගේ තිබුණු ඒ කෝපයට පෑන් ටික වැක්කිරුවා. දානි වන්දන ඊට පස්සේ පෑන් ටිකක් වැළඳුවායින් පස්සේ දැන් මෙතෙක් වේලා වචනයක්වත් කතා නොකළමි ස්වාමින් වහන්සේ ශ්‍රමණයන් වහන්සේ. ඊළඟට කියනවා මෑණියනි පින් අනුමෝදන් කරන්න ඔහොම වාඩි වෙන්න. පින් අනුමෝදන් කිරීමට ඔහොම tempත් වෙන්නේ කිව්වා.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 සග්ග සම්පatti මේවච නෑ එපමණක් නොවේයි ඔබට මේ පුණ්‍ය බලයෙන් දිව්‍යමය සම්පත් ලැබේවා ස්වර්ග සම්පත් කියන්නේ මිනිස් සම්පත් දිව්‍යමය සම්පත් බ්‍රහ්ම සම්පත් ඔබට මේ පිණින් සුගති සම්පත් ලැබේවා දිව්‍යමය සම්පත් අතෝ නිබ්බාන සම්පatti නෑ එපමණක් නෙමේ අවසාන වශයෙන් ඔබට මේ දානමය පුණ්‍ය පුණ්‍ය බලයෙන් අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු අවසාන වශයෙන් අමා මහ නිවන් සපේද ඔබට මේ විලඳ දානමේ පිණින් ලැබේවා කියලා ආශිර්වාද කරලා ඊට පස්සේ නීල පීත ලෝහිත ඕදාති වශයෙන් දැක්වෙන රශ්මි ධාරාවන් විහිදුවාගෙන නීල පීත ලෝහිත ඕදාත මාංජේෂ්ඨ ප්‍රභාස්වර ලෝතර බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් විහිදෙන ඒ ෂත් වර්ණ ඝන බුද්ධ රශ්මියට සමාන ඊට අඩු ආලෝක ධාරාවල් විහිදුවාගෙන අර වෙන වටේ වලාකුළු දැන් වහින ස්වරූපයක් ඒ අතර උන් වහන්සේ බබලමින් අහසට පැන නැගිලා වැඩම කළා අර වහින්න ඔන්න මෙන්න කියන தത്വයක වලාකුළු අතර යනකොට මේ දරුන් වහන්සේගේ ශ්‍රමණයන් වහන්සේගේ රශ්මිය බබලනවා වඩා කැපිලා පේනවා. අනේ අප්‍රමාණ සතුටක් මේ මෑණියන්ට ඇති වුණා. අනේ මම මේ දානය දීගෙන තියන්නේ එසේ මෙසේ උත්තමයකට නෙවෙයි. කවුරු හෝ වේවා මහා බලගත් කෙනෙක්. බලගත් උත්තමයෙක් මේ ඇවිදින් තියෙන්නේ. මම මහා වාසනාවන්ත පිනක් කරගත්තයි කියලා සන්තෝෂයෙන් දැන් චිත්තජ රූප වශයෙන් හිතට පේනවා. මේ ශ්‍රමණයන් වහන්සේ පැල්පත ඉදිරිපිට වැඩ ඉන්නවා. පින්ඩ පාතේ බෙදෙනවා. tempත් වාඩි වෙනවා පින් දීලා යොක්කෝටම වඩා අහසින් වැඩම කරන ආකාරය රශ්මි ධාරාවන් විහිදුවනවා. අපමණ සතුටක් මේ මෑණියක්. ඒ ගැනම හිත හිතා ප්‍රීතියෙන් පිනාගිය මව මේ අර කමතෙන් ටිකක් එහාට ගිහින් නියරදිගේ පොඩ්ඩක් ගිහින් ඊළඟට ලියද්දකට දැස්සා දී කරල් ටිකක් ආයෙ කඩා ගන්න. අර ශ්‍රමණයන් වහන්සේටත් ඒක කිව්වා. මට පුළුවන් තව වරක් ගිහින් දී කරල් කඩාගෙන බැදලා විනද කරලා කැඳ ටිකක් හදාගන්න බොන්න පුළුවන්. මේ විලඳ කුලි අටම ඔබ වහන්සේ පිළිගන්න. ඒ තරම් බොහොම ලැබිකමෙන් පූජා කළේ. Tamange ආහාරයේ පිණිස අර විලඳ ටිකක් හදාගන්න අර ලියද්දට බහිනකොටම ලියද්ද අයිනේ ණයෙක් හිටිය. අනේ දැක්කෙම නෑ. පෑගුණේ ණය. කායස්ස ભેදා පරං මරණ සංගම් ලෝකං උපපජ්ජති. නිදා පිබිදී ආත්මෙන් පින් වත්නි මේ මහලු මාතාව තවුතිසා දෙව්ලොව මහා දිව්‍ය විමානයක පහළ වුණා. ඒ දෙවඟන වෙතට තව දහස් ගණන් දෙවඟනන් ඇවිදින්. ලාජා දිව්‍යාංගනාවෙනි මේ ඔබේ පිනට පහක පහළ වෙච්ච දිව්‍ය විමානයයි. අපි ඔබේ පිරිසයි මේ දිව්‍යමය සම්පත් විඳින්නේ කියලා දසදහස් ගණනකටත් වඩා දෙවඟනම් පිරිසක් වට කරගෙන ලාජා දිව්‍යාංගනාවෙනි කියන කොටයි තමා දෙව්ලොව උපත ලබලා තිබෙන බව හරියට දැනගත්. දැන් බැලුවා මං මෙහි ආවේ කොහොමද? එතකොට දැක්කා සම්පූර්ණයෙන්ම ණයෙක් දෂ්ට කරලා තියෙන. එතකොටයි ගන්නේ ණයෙක් දෂ්ට කළ බව. එතකන් දන්නේ නැහැ. වැඩම කරවලා තියෙන්නේ මහා කසුප් මහරහතන් වහන්සේ. ඒක දැනගත්තේ දේවත්වයටපත් වුණායින් පස්සේ. අනේ අපමණ සතුටක් මේ උත්තමයාට මිලඳ ගුලි 7-8ක් පූජා කළා මෙච්චර සම්පතක් මම ලැබුවා මම තවත් මේ දිව්‍ය සපේ වැඩි කරගන්න ඕන. අනේ උන් වහන්සේ දේශනා කළේ කොහොමද? ආයුරා රෝග්‍ය සම්පatti මෑණියනි ඔබට නිරෝගී සම්පත් සපවත් බවක් ඇති වේවා කියන ආශිර්වාදේ මට කළේ. ඒ කියපු දේ එහෙමම මට ලැබුණා. ඒ ප්‍රකාශය කළ වැඩි වෙලාවක් යන්න කලින් පණ අදින් නැතුව දුක් විඳින් නැතුව අඬන්නේ වැළපෙන්නේ නැතුව මම ඊටාත්ම දන්නේ නැතුවම නිදා පිබිදී ආත්මෙන් මිනිස් ලොවින් චුත වුණා. උන්වහන්සේ පැතු පරි හරියට සිද්ධ වුණා. ආයුරා රෝගී සම්පatti. ආයුෂයේ මේ පැත්තට දෙව්ලොවටයි වැඩි වුණේ. වද මෙදින්න උනේ නැහැ. නැත්නම් මට සමහර විට දින ගණනාවක් පණ ඇදලා මැරෙන දවසක එතන කාත් කවුරුවක් නැතුව අඬලා වැළපිලා දුක් වෙලයි මට මැරෙන්න වෙන්නේ. එහෙම දෙයක් වුණේ නෑ ආයුර ආරෝග්‍ය සම්පatti. බොහෝම සහනශීලීව දන්නේවත් නෑ පණ ගිය බවක්. දැනුයි මන් දන්නේ දෙවඟනක් වෙච්ච අවස්ථාවේදී. ශබ්ද සම්පatti මේවච දැන් මට දිව්‍ය සම්පත්තියක් ලැබිලා. ඒ කියපු දෙවෙනි අදහසත් හරියි. දැන් මං බලගත්ු දෙවඟනක්. ඒ ළඟට තියෙන්නේ අතෝ නිබ්බාන සම්පත්තියේ ඉමිනාතේ සමිජ්ජතු. ඒ ළඟට ඔබට මේ පිණින් නිවන් සපයක් ලැබේවා. ඒකත් ලබා ගැනීමට මං වඩාත් පින් කරගත යුතුයි කියලා පින්වත්නි ලාජා දිව්‍යාංගනාව පසුවදා අලුයමම බැලුව මේ රහතන් වහන්සේ කොහෙද ඝන වනාන්තරයක් මැද හුදකලාව තනියම අශපූක ජීවත් වෙනවා කැලේ මැද දෙවඟන ගෙයින් උදේ පාන්දර අරුණු නැගෙන වෙලාව ඒ කියන්නේ පාන්දර 4ට විතර ගෙයින් ඊළඟට කරන්නේ අර අතුපතු ගාදාන පිරිසුදු කරලා පෑන් තබාලා යොක්කෝම කරලා යනවා. මහරහතන් වහන්සේ කාශ්‍යප මහරහතන් වහන්සේ බැලුවා උදේ මේවා ඔක්කොම අතපතු ගාලා පෙන් පෙරා කියලා මල් තැම්පත් කරලා පෙන් බැලුවා මේවත් අනෝතත්ත්ව විදේ පිරිසිදු ජලෙයි. අඩිපාරක්වත් නෑ ආගිය කෙනෙක් ගැන. දැනගත්ත මිනිසියෙක් නෙමේ කවුරු හරි අමනුෂ්‍යයෙක් කියකිව දෙවංගනක් හෝ දෙවියෙක් හෝ වෙන කවුරු කෙනෙක්. ඊළඟට උන් වහන්සේ දෙවෙනි දවසේ බැලුවා ඒත් එහෙමයි. 3 4 5 6 7 හත්වෙනි දවසේ ඉවර වුණායින් පස්සේ 8 වෙනි දවසේ අලුයම සමාපත්තියට සමවදින්නේ නැතුව රහතන් වහන්සේ උදේ පාන්දර 4 වෙනකොට සමාපත්තියට සමවදිනවා. උදේ 6 විතර වෙනකන් ඒ දෙපය තුල කිසි කෙනෙක් ආවට ගියාට සද්දයක් මොකුත් ඇහෙන්නේ සමවතට හිත යොමු කළා. ඒ වෙලාවටයි මේ දිව්‍යාංගනාව එන්නේ. ඒකයි දෙවඟන දැක්කේ නැත්තේ. ඊළඟ 8 වෙනි දවසේ ඒ එළි වෙනකොට උන්වහන්සේ සමාපත්තියට සමවැදුනාත් මෙන් වැඩ හිටියා. සමාපත්තියට සමවැදුනේ නැහැ. උදේ පාන්දර 4 පහ වෙලා ටික වෙලාවක් යනකොට අර කැලේ මැදට මහා ලස්සන ආලෝක ධාරාවන්ගෙන් යුක්ත වලාකුළක් පාත් වුණා. ඊට පස්සේ මහා ආලෝක ධාරාව නැතුව ගියා. තව ටික වෙලාවක් යනකොට පේනවා මේ මිනිස් කාන්තාවගේ උස මහත ඇති බබලන ශරීරයක් ඇති දෙවඟනක්. ශරීරයෙන් ආලෝකයේ විහිදුවන මේ අතුගාන මේ කටයුතු ඔක්කොම කරනවා. හොඳට බැලුව නොදන්නාක් නින් වැඩ හිටියා. ඒ ඔක්කොම කළා ගිම කළා මහා සුවඳවත් ශරීරයේ නිරෝගීතාවයේ ඇතිවීමට උපකාරවත් වෙන මල් කලමක් අතින් අරගෙන මේ අසපුව වටේ ප්‍රදක්ෂිනා කරනවා. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඒ රහතන් වහන්සේලාගේ උදාර ගුණය තමයි ඒ හතරින් කියන්නේ කියවෙන්නේ සුපටිපන්නෝ උජුපටිපන්නෝ ඥායපටිපන්නෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඔය සංඝ ගුණ කියමින් තුන්වරක් ප්‍රදක්ෂිනා කළා. එකවරක් ගිහින් අර ඉස්සරහ අසපුවේ දොරටුව ළඟ ඉඳලා වඳිනවා. තව පාරක් තුන්වෙනි වාරත් වැඳලා මල් ටික තැම්පත් කරලා යන්න හදනකොටම මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අහනවා දෙවඟන ඔබ කවරියක්ද? ස්වාමීනි මම තමයි ලාජා දිව්‍යාංගනාව. ඇයි මේ ඔබ අලියෙම මෙහෙම එන්න හේතුව? ස්වාමීනි ඔබ වහන්සේට මතකද මීට දින 7-8කට පෙර රජගහනුවර මහ කුඹු රත්නද කමත කමති හිටිය මහලු පැලක හිටිය මව විලඳ ගුලි පූජාවක් කළ බව ඔබ වහන්සේ වැඩි ආකාරය රශ්මි ධාරාවල් විහිදුවාගෙන පින්ඩ පාතේ පිළිගත් ආකාරයේ වැළඳූ ආකාරයේ මට මහා ලොකු සතුටක් එදා මතක් කළාත් මෙන් මගේ ජීවිතයේ ප්‍රථම පළවෙනි ලොකුම පින්කම ඒකයි. ඒ ගැන හිත හිතා යද්දී ණය දෂ්ට කරලා තියෙන පෑගිලා තියෙන ණය ඔබ වහන්සේට එදත් මං කිව්වා මේක ඔක්කොම වලඳන්ට මට පුළුවන් නැවත විලඳ ගුලි හදාගෙන වලඳන්න මේ අනුභව කරන්ට වී කරල් ටිකක් හදාගන්න. ඒකට යනකොටයි මේක වෙලා තියෙන්නේ. මෙයගිය බවක්වත් මම දන්නේ නැහැ. දෙවඟනක් වුණාට පස්සෙත් අනිකුත් දෙවඟනම් පිරිවරාගෙන ලාජා දිව්‍යාංගනාවෙනි මේ ඔබතුමියගේ පිනට පහට වේ පහළ වෙච්ච විමානයයි ඔය ගැන කියන කොටයි මට මතක් වුනේ. ඒ නිසා මම මේ වඩ වඩාත් ඔබ වහන්සේට අප උපස්ථාන කළා මගේ පින වැඩි කර ගැනීමටයි මම මේ ආවේ කියලා ප්‍රකාශ කරන විට උන්වහන්සේ මතක් කළා දිව්‍යාංගනාවෙනි මම මේ ඝන වනයක් මැද හුදකලාවේ ඉන්න කෙනෙක්. මා වෙතට මෙබඳු අයුරින් දෙවඟනක් පැමිණීම යෝග්‍ය නැහැ. ඔබට දැන් ඉරිදි බල තියෙනවා. ඒ නිසා අර පිනින් ලද කුසල බලයේ උපකාරවත් කරගෙන තව තවත් වෙනත් අයුරින් පින්කම් කරගන්න මා වෙත පැමිණීම සුදුසු නෑ කියලා මතක් කරා. දෙවඟන වැඳලා බොහෝම කනගාටුවෙන් අහසට පැනලා ගිලා. දැන් අහසේ ඉඳගෙන අඬනවා. අනේ විලඳ ගුලි අටකින් මම මෙච්චර බලයක් ලැබුවා. මේ ශ්‍රමණයන් වහන්සේ කවුද කින්ද මන්ද කියන බව දැනුයි මන් දන්නේ. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදිලා පළමුවෙන්ම මගේ දානය පිළිඅරගෙන තියෙනවා. ඒ දාන ප්‍රතිඵල එවලේම මට ලැබුණා. සනසිල්ල මලා වද කරදරයක් නැතුව උන් වහන්සේ පැතුූ පරිදි ඒ ළඟට මං දෙවඟනක් දිව්‍ය සපේටත් ලැබුවා. අනේ මට නිවන් සපයත් ලබා ගන්න බැරි වුණා නේද කියලා හිතනකොට ලෝතුරා බුදුරජාණන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමයේ අලියම මහා කරුණා සමාපත්තිය ලෝකේ බලන වෙලාව. පින්වත්නි දැක්ක මේ දෙවඟන. විලද දානේ ණයෙක් දෂ්ට කිරීම අහසින් වැඩම කරවීම අර ඔක්කොම ශනකින් මොහොතින් බුදුහාමුදුරුව දිව නුවණින් දැනගෙන නිමයි. එතනට උන් වහන්සේ රශ්මි ධාරාවක් යෙව්වා. රශ්මි ධාරාවක් යමලා පුඤ්ඤං චේ පුරුෂෝ කෛරාන් කෛරාතේ තං පුනක් පුනක් ධම්ම චන්දං කෛරාට සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ ඔය කියන ගාථාවෙන් කෙටි අනුශාසනාවක් කළා වෙන කියන දේ නැවත නැවත කරගන්න ඕන ඒකෙන් ලැබෙන ආනිසංසය බෑ කියා නිමාවක් දකින්න එහෙම කෙටි ගාථාවකින් මනෝමය ශරීරයක් යැව්වේ නෑ බුදුහාමුදුරුවෝගේ බුදුහාමුදුරුවෝ වඩින්නේ නෑ මනෝමය ශරීරයක් එතනට යවුවා දැන් බලනකොට දෙමගන ඉදිරිපිට බුදුහාමුදුරු දේශනාවක් කරනවා පුඤ්ඤංචේ කෛරා පුරුෂු ඔය කියන ගාථාවෙන් ධර්මයේ දේශනා කළ නිම වෙත්ම ලාජා දිව්‍යාංගනාව උතුම් වූ සෝවාන් ඵලයටපත් වුණා බලන්න මේ පිනක తත්වයේ කියන එක ඔයින් අපට පැහැදිලිව පේනවා. ඒ අනුව කල්පනා කරගන්නට ඕනේ. පින අපට අවශ්‍යයි නැතුවම බැරි දෙයක්. මොකද මේ තරම් ආනිසංශයක් ලැබුණේ කියලා මේ පින්වතුන්ට හිතන්න පුළුවන්කම තියෙන්න ඕනේ. අර දානේ ලබාගත්තේ එසේ මෙසේ ගුණවත් උත්මයෙක් නෙවෙයි. බුදුහාඳුරන්ගේ තුන්වැනි මහා ශ්‍රාවක මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. උත්තරීතර ගුණයන්ගෙන් පිරිපුන් කෙනෙක්. ඊළඟට ඒකත් පිළිගත්තේ නිරෝධ සමාපත්තියෙන් නිමවෙච්ච විගස. දින හතක් निराහාරව හුස්මත් නොගෙන ඒ ඊ타මත්ම විශිෂ්ටතම බුදු පසේ බුදු ඉර්ධිමත් මහරහතුන්ට පමණක් සීමිත නිරෝධ සමාපත්තියට සමවැදිලා දිවසින් බලලයි මේ පැල්පතට ආවේ. මේ මෑණියන්ගේ පරණ පිනකුත් තිබුණා. ඒ පින මතු කරගන්න මෙච්චර දුක්පත් තැනක උත්පත්ති ලැබෙන ස්වාමි පුරුෂයා ස්වභාවයට ගින් දරුවෝ දෙදෙනාත් දැන් නැති වෙලා දරුවෝ දෙන්න කොහේ ඉන්නවද දන්නේ නැහැ. අතන මෙතන වැඩ කරමින් ජීවත් වුණා. අතපය දුබල වුණායින් පස්සේ හිඟා කෑමට බැස්සා. ඒකත් ආත්ම ගරුත්වයක් ඇතුවයි කලේ. ඒ අතර තමයි අර බ්‍රාහ්මණ තරුණිය කෙලිහිගුණ ගන්න. ශලකල අර අපෝපස්ථානීය කලේ. ඔයින් පේනවා ඒ පින මතු කරගත් ආකාරය. ඔය තමයි පිනේ తත්වය. දැන් මේ පින්වතුන්ට මා මතක් කළා මහකසුත් මහරහතන් වහන්සේ ගැන වචනයක් දෙකක්. නිරෝධ සමාපත්තිය ගැනත් මතක් කළා. ඊළඟට මා සඳහන් කළේ මේ පින්වතුන්ට අපි හොඳට අමතක නොකොට හිතේ තබා ගත යුතු කරුණා සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අභිධර්මයක් ඒකට දැනගන්න ඕනේ නැහැ පිනක් කරන විට ওই කරුණ තුන අපේ හිතට එන්න ඕන. සතුටක් අනේ අර අම්මට ඇතුනේ එහෙම දෙයක්. ඊළඟට මේක මහ පිනක් මට කවදාක්වත් මීට කලින් බෑ වෙලාවක් ලැබුණේ මෙහෙම පිනක් කරගන්න. අතේ යමක් තියෙනකොට දෙන්න කෙනෙක් නැහැ. සුදුසු කෙනෙක් ලැබෙනකොට අතේ යමක් නැහැ. අද මේ දෙකම තියෙනවා. බලන්න මේ පින්කම කරගෙන ඇය උදාාර සතේකටපත් වුණා. ඒ අනුව කල්පනා කරන්න අපි පින්දහම් කරගන්න ඕන ඒ සෑම වෙලාවකදීම සතුටින් යුතුව පිනක ඇති බලය ගැන හොඳට හිතලා කටයුතු කළාම එහි ආනිසංස වැඩි වෙනවා. ඒ බඳු පින්කමක් අදත් අපි සිද්ධ කරගත්තයි කියලා කල්පනා කරගෙන මේ සිදු කරගත් ධර්ම ශ්‍රවණමේ පුණ්‍ය බලයෙන් අපි සෑම දිනකට අපනමින් නිරපරලෝකීය සමටත් දෙව් මිනිස්සපත් නිවන් සපත් ලැබේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරන්නේ. සතං කුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාමය කතරගම උපාලි ධර්මාශ්‍රමය යන උභය විහාරාධිපති ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේකකාධිකාරී ධර්මපාල වංශාලංකාර සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටක විශාරද ප්‍රවචන කීර්ති ශ්‍රී ශාසන ශෝබන අග්‍රමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස අනුනායක ස්වාමින්වයන් වහන්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ අපවත් වේ වදාළ අතිපූජනීය කොටකොඩ ධම්මාවාස මහානායක නාහිපාණන් වහන්සේ විසින් පැවැත් වූ ධර්ම දේශනාවකටයි.